පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අදත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපට සාකච්ඡා කරන්නට තියෙන්නේ අකුසල චෛතසිකයන්හි තීනය සහ මිද්ධය තීන මිද්ධ කියන චෛතසික දෙක. එතකොට මේ චෛතසික මේ මේ දෙක චෛතසික ධර්ම දෙකක්. නමුත් අපි එකටම කතා කරන්නේ තීන නැමැති චෛතසිකයේ යෙදෙන තැන මිද්ධ කියන චෛතසිකයත් අනිවාර්යෙන් යෙදෙනවා. නිග්ධ කියන චෛතසිකය යෙදෙන තර තීන කියන චෛතසිකයත් අනිවාර්යෙන් යෙදෙනවා. ඒ නිසා තමයි මේ චෛතසික ධර්ම දෙක හැම විටම එක්වගෙන කතා කරන්නේ තීන මිද්ධ කියන. එතකොට නීවරණ පැහැදිලි කරනකොට මේ චෛතසික දෙකම එක් නීවරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. එතකොට අද අපි අවධානය යොමු කරන්නේ ඒ කාරණා දෙක පිළිබඳවයි. එතකොට මේ චෛතසික ධර්ම දෙකෙන් තමයි චිත්ත චෛතසික ඊටාම දුර්වල තත්වයට හැකිලෙන තත්වයට මැලි බවට පමවන්නේ. ඒ කියන්නේ දැන් අපේ සිත අරමුණු නොගෙන පවතින්නට විදිහක් නැහැ. හැම විටම සිත විසින් අරමුණු ගන්න. ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නවතින්නේ අවස්ථා දෙකකදී පමණයි ඒ අපි මීට ඉහතදී කතා කරලා තියෙනවා. ඒ අවස්ථා දෙක තමයි නිරෝධ සමාපත්තියට සමවැදුණු අවස්ථාව සහ අසඤ්ඤ තලයේ ඉපදුණු අවස්ථාව. එතකොට එමඳු අවස්ථාවල හැර අනිත් හැම මොහොතෙම සිත ක්‍රියාත්මකයි. ඒ කියන්නේ සිතේ ක්‍රියාවලිය තමයි අරමුණු ගැනීමේ ක්‍රියාවලිය. ආරම් ආරම්මන ග්‍රහණ ක්‍රියාවලිය. එතකොට ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ නොවුනොත් සිතක් උපදින්නට විදිහක් නැහැ. ඒ නිසා චක්කුසෝත ගාන ජීවහා කාය කියන පංචේන්ද්‍රයන්ගෙන් හෝ ඒ පංචේන්ද්‍රයන් ක්‍රියාත්මක නැති අවස්ථාවල මනෝද්වාරිකව හෝ අරමුණු ගන්නට උත්සාහ කරනවා. මනෝද්වාරිකවත් අරමුණු ගන්නේ නැති අවස්ථාවවලදී සිත පවතින නඩත්තු වෙන්න තෝරාගන්නේ උත්පත්තියේදී ගත්තු ආරම්මන ඒ තමයි ප්‍රතිසන්දසිතට අරමුණු වෙච්ච කුසල ආරම්මන. දැන් මනුෂ්‍ය ලෝකේ අපි උපදින්නේ කුසලයක් අරමුණු කරගෙන. ඒතර තේසං සත්‍යයකට නම් ඒ අකුසල ආරම්මනේ අරමුණු කරගෙන තමයි භවාංගසිත ක්‍රියාත්මක වෙන්නේ. මනුෂ්‍ය කුසල කර්මයකින් උපදින නිසා අර චක්කුසෝත ගහන જીවහා කාය කියන ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න නැති වෙනකොට මනෝද්වාරිකව අරමුණු ගන්නවා මනෝද්වාරිකවත් අරමුණු ගන්නේ නැතිනම් භවාංගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒතර භවාංගය කියන්නේ පෙර භවයේ මරණයටපත් වෙන අවස්ථාවේ ගත්තු කුසල ආරම්මනේ ඒ ආරම්මනේ මොහො කොටගෙන ප්‍රතිසන්දිය හටගත්තා ඒ ප්‍රතිසන්දිය හා සමාන සිත් පෙළක් අපි භවංග සිත ගැන කතා කරනකොට මේවා කතා කළා එතකොට ඒ විදිහට සිත කොයිම වෙලාවකවත් නවතින්නේ නැහැ. නවතිනවා නම් නවතින්න පුළුවන් අර කියපු අවස්ථා දෙකේ පමණයි පරිණිරවාණයට පෙර. පරිණිරවාණයටපත් වෙනකොට කොහොමද සිත නිරුද්ධ වෙනව නැවත නොහට ගන්න ආකාරයෙන් ඉන් මෙපිට සජීවීව මේ සසර ගමනේ පවතින තාකල් පරිණිරවාණයට పూర్ව අවස්ථා දෙකයි තියෙන්නේ සිත සම්පූර්ණයෙන් නතර වෙන එහෙම නැත්නම් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නවත්වන අවස්ථා දෙක නිරෝධ සමාපත්තිය සහ අසඤ්ඤතර. අනිත් හැම මොහොතකම අරමුණු ගැනීමේ ක්‍රියාව සිද්ධ නමුත් ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය තුලම යම්කිසි උදාසීන බවක් ඇති කරන්නට පුළුවන්. ඒ උදාසීන බව ඇති කරන ධර්ම තමයි මේ තීන මිද්ධ කියන චෛතසික දෙකෙන් අදහස් කරන්නේ. එය මහානායක හඳුරු පැහැදිලි කරනවා චිත්තයාගේ ගිලන් බව දුබල බව ක්‍රියා සිදු කිරීමේ අසමත් බව චිත්ත වේගයේ මද බව තීනයය චෛතසිකයන්ගේ ගිලන් බව දුබල බව ක්‍රියා සිදු කිරීමේ අසමත් බව මිද්ධයය මේ චෛතසික දෙක ඕනෝන්ගෙන් වෙන් නොවන ධර්ම දෙකකි යම් සිතක තීනය වේ නම් මිද්ධයද එහි ඇත්තේය නීවරණ දේශනෙහි තීන මිද්ධ නීවරණයයි මේ ධර්ම දෙකම දෙක එකම නීවරණයක් වශයෙන් ගෙන තිබෙන්නේද මේ ධර්ම දෙක ඕනෝන්ගෙන් වෙන් නොවන බැවිනි. රෝගය ශරීර ශක්තිය නසා එය දුබල කරන්නාක් මෙන් ක්‍රියා කිරීමට අසමත් බවට පමනවන්නාක් මෙන් මේ ධර්ම දෙක සිත සතන්හි ඇතිවි නාම කායයාගේ ශක්තිය නසා ඒ දුබල කරනු ලැබේ. ක්‍රියා කිරීමෙහි අසමත් බවට පමුණවනු ලැබේ. එබැවින් මේ ධර්ම දෙක නාමකයට වැළඳෙන රෝගයන් වැනිය. මේ ඇති වූ කල නාමකය හැකිලේ, බර වේ, අකර්මණ්‍ය වේ. බොහෝ සෙයින් ඇතිවන කල්හි පුද්ගලයාට නිදිමත ඇතිවේ. මේ සත්ව ශරීරයෙන් ගමනාදී ඉරියව් සිදු කරන්නේ සිතේ බලයෙනි. තීන මිද්ද නැමැති රෝගේ වැළඳීමෙන් දුබල වූ සිත ගමනාදී ඉරියව් පැවැත්වීමටද අසමත් වේ. තීන මිද්ද සහගත සිත පවත්නා කල්හි ශරීරය ඉරියව්වට අනුරූප වනසේ පිම්බී නොසිට හැකිලි ඒ ඒ අතට බර වේ. නිදා වැටේ. මේ බොහෝ සෙයින් ශෛක්ෂයන්ට හා ප්‍රතඥයන්ට නිද්‍රාවට පූර්වාපර භාග දෙකකි ඇති වේ. මේ අරහත් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. එතකොට දැන් මේ තීන මිද්ද චෛතසික දෙකෙන් සිත දුබල කරන්නේ ප්‍රතඥයාගේ සිත සහ ශෛක්ෂයාගේ සිත පමණයි. ශෛක්ෂ කියලා කියන්නේ සෝවාන් මාර්ගයට පැමිණි තැන ඉඳලා අරහත් ඵලය දක්වා පුද්ගලයන්. එතකොට ඒ අයටත් තීන මිද්දය සාධාරණයි. ප්‍රතඥයාගේ සිතෙහි කොහොමද තීන මිද්දය ඇති වෙන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේට තීන මිද්දයක් ඇති වෙන්නේ උන්වහන්සේ අරහත් මාර්ගඥානේ ඒ තීන මිද්දේ ප්‍රහාණය කරන නිසා. ඊළඟට කියනවා එබැවින් රහතුන්ට මෙය ඇති නොවේ. රහත් හෝ කය වෙහෙසටපත් කලෙහි එයට විවේක දෙනු පිණිස සිහිනුවණින් යුක්තව නිද්‍රාවට යති. එකල්හි උන්වහන්සේලාගේ චිත්ත සන්තතිය භවාංගයට පැමිණි. නින්දයම සත්වේකුට සෑම සත්වේකුටම වුවමනා දෙයකි. නින්දෙන් තොරව ශරීරය පැවැත්වීමට දුෂ්කරය. කය වෙහෙසටපත් කල්හි සිහිනුවණින් නින්දට යන ශෛක්ෂ පුතත්ජනයන්ට ඒ ඒ අවස්ථාවලදී තීන මිද්ධ ඇති වෙතයි නොකිය හැකිය. යම් කිසි වැඩක නොයදී හිස්ව කල්යවන්නා පුද්ගලයාට එක් ඉරියව්වකින් සිටීමේදී ඇතිවන නිදිමත හා හිබිදි කල්හි ඇතිවන අලස භාවයත් නිද්‍රාවට පූර්වාපර භාග දෙකේ ඇතිවන තීන මිද්‍රයි කිය යුතුය. පමණට වඩා ආහාර වැළඳීම, අපත්‍ය ආහාර ගැනීම, යැපෙන පමණට ආහාර නොලැබීම, අපත්‍ය ඍතු ගුණ යනාදිය නිසා තීන මිද්ද ඇතිවේ. පොතපත කියවීම, බණ ඇසීම, භාවනා කිරීම යනාදී නිශ්චලව සිට කළ යුතු දේවල් වඩා ඕනෑකමක් නැතිව ඒවා ගැන ප්‍රීතියක් නැතිව කරන්නාහට සමහර විට තීන මිද්දේ ඇතිවේ. වතපත කියවීමේදී බණ ඇසීමේදී භාවනා කිරීමේදී බොහෝ දෙනා නිදා වැටෙන්නේ ඒ නිසායි. දැන් එතකොට නායක හඳුර පැහැදිලි කරනවා රහතන් වහන්සේට තීන මිද්දයක් ඇති වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේටත් නිନ୍ଦ අවශ්‍යයි. ඇයි නිନ୍ଦ අවශ්‍ය? කායික තෙහෙට්ටුව සංසිඳවා ගැනීම සඳහා. කයට විවේක දීම සඳහා. ඒ නිසා රහතන් වහන්සේලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙටි වේලාවක් දැන් තථාගතයන් වහන්සේගේ නින්ද මුළු පැය 24න්ම පැය දෙකකට පමණ උන්වහන්සේ සීමා කරනවා. එතකොට ඒ පැය දෙකක කාලය උන්වහන්සේ සැතපෙන්නේ සිහිනුවණින් යුක්තව අර කයට විවේක දීම සඳහා. එතකොට දැන් නායක හඳුරු මෙහිදී සිහිපත් කරනවා ඒ රහතන් වහන්සේලාට නින්දට ගියාට පස්සේ සිත භවාංගයට යනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ප්‍රතඥයින්ට නින්දට ගියාම වුණත් මනෝද්වාරික චිත්ත වීති ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට සිහින කිසිවක් නොපෙනී ඒතනත්තාට නිින්ද යන්න පුළුවන්. සිහින මොකක්වත් පෙනෙන්නේ නැති අවස්ථාව බොහෝ විට සිත භවාංගගත වුණු අවස්ථාව. ඉතින් රහතන් වහන්සේලාටත් බහුලව ඒ විදිහට වෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ වුණත් ප්‍රතඥයා වුණත් සිහිය මනවින් පුහුණු කරලා තියෙන කෙනෙකුට අර භවාංගයට යන්නේ නැතිව ඕනනම් සිත මනෝද්වාරිකව ඊටාම අවදිමත් බවින් පවත්වා ගන්නටත් පුළුවන්. මොකද සිත භවාංගගත වීම අත්‍යවශ්‍ය නැහැ. කයට විවේක දෙන්න. කයට විවේක දෙන්න අවශ්‍ය වෙන්නේ පංචද්වාරයෙන් අරමුණු නොගෙන සිටීම. මොකද පංචද්වාරයෙන් අරමුණු ගන්නකොට තමයි ස්නායු පද්ධතිය, මොළය මේ සියල්ලම ක්‍රියාත්මක මේ කාය පද්ධතිය සක්‍රිය වෙන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් අරමුණු ගන්නකොට. එතකොට ඒ පංචද්වාරයෙන් අරමුණු ගැනීම නවත්තපු ගමන් කයට අවශ්‍ය පූර්ණ විවේකය ලැබෙනවා. හැබැයි සිතින් අරමුණු ගත්තා කියලා ඒක කයට කිසි සම්බන්ධයක් නැහැ. ඒක කයේ විවේකයට කිසිදු බාධාවක් නැහැ. එනිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නින්දේදිත් සිහිය පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තැනත්තාට දැන් මතඥයෙකුට නම් නින්දේදී සිහිය පවත්වනකොට දැන් අපි හිතමු අපි පුටුවක වාඩි වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් නිදා ගන්න නැතුව කියලා. ඒතර පුටුවක වාඩි වෙලා ඉන්නකොට අපිට විවිධ දේවල් කල්පනා වෙනවා මතක් වෙනවා. ඒ කල්පනා වීම මතක් වීම කියන එක නින්දෙදිත් ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිදුවීම එහෙම සිද්ධ වෙනකොට අපි නින්දෙදි කියන එක කල්පනා වුණා මතක් වුණා කියලා නෙමෙයි දැක්කා, ඇහුණා එහෙම කියලා තමයි කියන්නේ. හීනයක් දැක්කා. එහෙම නැත්නම් හීනෙන් දැක්කා. එතකොට දැන් වාඩි වෙලා ඉන්නකොට හරි අවදියෙන් ඉන්නකොට හරි අපි හිතමු දැන් තමන් ඉන්න තැන ඉඳලා රුවන්වැලි සෑය සිහි කරනවා. සිහි කරනකොට අපට රුවන්වැලි සෑය සිහිපත් වෙනවා, මතක් වෙනවා. ඒකට අපි කියනවා මතක් වෙනවා, සිහිපත් වෙනවා කියලා කියනවා. හැබැයි නින්දෙදිත් ඕක සිද්ධ වෙනකොට නින්දෙදි අපි කියනවා මම හීනෙන් රුවන්වැලි සෑය දැක්කා. මම නින්දෙන් රුවන්වැලි සෑය ළඟට ගියා. එතකොට අර නින්දෙදි සිද්ධ වෙන ක්‍රියාවලිය අපි දැක්කා ඒක ඒ ආකාරයෙන් සිදු වුණා කියන ස්වභාවයෙන් කතා කරනවා. ඇයි එහෙම කතා කරන්නේ? දැන් මේ නිදාගන්න නැතුව අපි අවදියෙන් ඉන්නකොට අපි ඇසින් අරමුණු ගන්න. ඇසින් අරමුණු ගන්න අතරතුරේ තමයි මනෝද්වාරයට පෙර දැකපු රුවන්වැලි සෑය අරමුණු වෙන්නේ. එතකොට එහෙම අරමුණු වෙනකොට රුවන්වැලි සෑයේ අරමුණු වෙනවා කියලා කියන්නේ ඇත්තටම රුවන්වැලි සෑයේ ඡායාව අපට පෙනෙන්නට ගන්න. පෙනෙන්නේ ඇහෙන් නෙමෙයිනේ. සිතෙන්නේ දකින්නේ. එතකොට ඇහැ උපකරණයක් විතරයි. ඇහෙන් තමයි දර්ශන ඡායාවන් ඇතුළට ගන්නෙ. නමුත් ඒ රූප දකින්නේ සිත විසින්. චක්කු විඥානය ඇති උනේ නැතිනම් අපි රූප දකින්නේ හරියට. ඒ නිසා ඇස යනු රූප දැකීමේ ద్వාරය පමණයි. රූප දැකීමේ උපකරණය පමණයි. ඇත්තටම රූප දකින්නේ සිත විසින්. ශබ්ද ඇසීමේ උපකරණය පමණයි කන කියන්නේ. එතකොට ශබ්ද අහන්නේ සෝත විඥානය විසින්. එතකොට නාසය කියන්නේ ගන්ධයන් දැනගැනීමේ උපකරණය පමණයි. ద్వාරය පමණයි. අපි ගන්ධයන් දැනගන්නේ සිතේ. ඒ වගේම තමයි රස දැනගැනීමේ ద్వාරය පමණයි જીවහා. එහෙම නැත්නම් දිව. අපි රසය දැනගන්නේ සැබවින්ම සිතින් ජීවහා විඥානේ ඊළඟට කය කියන්නේ පොට්ටබ්බයක් පඨවි තේජෝ වායෝ වල ස්වභාවය දැනගන්නා උපකරණය පමණයි. එහි ద్వාරය පමණයි. ඒවා අපි දැනගන්නේ වටහා ගන්නේ කාය විඥානයේ විසින්. මෙන්න මේ විදිහට අපි සැබවින්ම විඥාණයෙන් තමයි මේ ලෝකය හඳුනාගන්නේ දැනගන්නේ. ඒ විඥාන කියන්නේ මේකයි. ආරම්මන විඥානනය. ඒ අරමුණ හඳුනා ගැනීම. ඒ නිසා තමයි ඒකට විඥාන කියන්නේ. එතකොට දැන් රුවන්වැලිසෑය සිහිපත් වෙනකොට අපි පෙර කතා කරලා තියෙනවා මේ මනෝද්වාරයට සිහිපත් වීම ක්‍රම දෙකකින් සිද්ධ වෙන්න පුළුවන් එකක් තමයි කලින් අපි දැකපු රුවන්වැලි සෑය අපට අරමුණු වෙන්නත් පුළුවන් ඒ වගේම මේ මොහොතේ අපි අපිට රුවන්වැලි සෑය අරමුණු වෙන්නත් පුළුවන් ඉන්න තැන ඉඳලා. එතකොට ওই දෙවිධයටම මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කෙනෙක් රුවන්වැලි සෑය වන්දනා කරන්න ගිහිල්ලා ඇවිල්ලා යලිත් ඒ ගිය ගමන ගැන සිහි කරනවා. එතකොට ඒ තැනත්තාට Taman රුවන්වැලි සෑය ළඟ ඉන්නවා වගේ අර ගිය අවස්ථාවේදී දැකපු දේවල් ඔක්කොම සිහි කරන්න පුළුවන්. ඒ එක ක්‍රමයක්. ඒ ඉක්ම ගිය ආරම්මණයන් යලි මනෝද්වාරයට අරමුණු වීම. දෙවැනි අවස්ථාව තමයි අපට පුළුවන්කම තියෙනවා මේ මොහොතේ අපිට අපි හිතමු මල් ටිකක් ලැබුණා කියලා පූජා කරන මම මේක රුවන්වැලි සෑයට පූජා කරනවා කියලා මෙතන ඉඳන් කල්පනා කරනකොට කලින් ගිහිල්ලා දැකපු රුවන්වැලි සෑය අරමුණු වීම නෙමෙයි මේ මොහොතේ අපි රුවන්වැලි සෑය ගැන හිතන්න උත්සාහ කරනවා ඒ හිතන්න උත්සාහ කරනකොට මහානායක හඳුරු පැහැදිලි කරන අභිධර්ම මාර්ගයේදී මනෝද්වාරික චිත්තවේති ගැන පැහැදිලි කරනකොට මේ මොහොතේ අපි හිතන්නට උත්සාහ කිරීමේදී මේ මොහොතේ අපේ මනෝද්වාරයට මේ වෙලාවේ රුවන්වැලිසෑය තියෙන මේ මොහොතේ ඇති වෙමින් නැති වෙන රූප කොටාස තමයි අරමුණු වෙන්නේ. ඒතර එහෙමත් මනෝද්වාරික චිත්තවීති ඇති වෙනවා. දැන් එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියනවා නින්දෙදි ඔය ක්‍රම දෙකටම සෙත් ඇති වෙන්නට. නේද? දැන් පියවි ස්වභාවයෙන් ඉන්නකොටත් ඒක සිද්ධ වෙනවා. නින්දෙදි ඔය දෙකම සිද්ධ වෙන්නට පුළුවන්. නින්ද නින්දෙදි අපිට හීන දකින්නවා කියලා ඔය ක්‍රම දෙකම සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි කලින් ගිය රුවන් ඇලිසෑ සිහි වෙනවා. එතකොට අපිට අර ඉස්සල්ලා ගිහිල්ලා ඒ ඒ දැකපු තොරතුරු දැනෙන්න ගන්න. සමහර වෙලාවට එහෙම කලින් දැකපු එකක් නෙමේ අලුතෙන්ම අපිට දේවල් දැනෙන්න ගන්න. එතකොට ඒ අලුතෙන්ම දැනෙන එකත් දෙවිධයකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි අර කලින් දැකපු දේවල් උදව් කරගෙන අපි අලුතෙන් මනෝභාවයන් විතර්කණය කරනවා. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ දැන් යම් කෙනෙක් හීනෙන් දකින්න ඔන්න මිත්‍රයෙක් එක්කලා ගමනක් යනවා. ඊට පස්සේ ගමනක් යනකොට වනාන්තරයක් හමු වෙනවා. ඊට පස්සේ කැලේ මැදින් යනවා. යනකොට පොඩි බයක් පැතිගැන්මක් වගේ ඇති වෙනවා. ඇති වෙනකොට තමන්ගේ මිත්‍රයා දිහා බලනකොට එකපාරට දැන් මේ සත්තු සිව්පාව මෙහි ඉන්නවද කියලා පොඩි සංකාවක් ඇති ඒ සංකාව ඇති වෙලා තමන්ගේ මිත්‍රයා දිහා බැලුවොත් එහෙම ඊට පස්සේ අර තමන්ගේ මිත්‍රයාත් සතෙක් වගේ පේන්නට පුළුවන්. ඊට පස්සේ ඒකට බියපත් වෙනවා. බියපත් වෙච්ච ගමන් දැන් මේ සතා මගේ ඇඟට පණීද කියලා හිතනකොට අර සතා ඇඟට පණින්න සූදානම් වෙනවා අපිට පේනවා. ඊට පස්සේ මේකෙන් ගැලවෙන්න ඕන මම දුවන්න ඕන කියලා හිතනකොට මම දුවනවා පේනවා. ඊට පස්සේ මට දුවා ගන්න බැරි වෙයිද කියලා හිතනකොට දුවා ගන්න බැරි වෙන වෙහෙස කරගතිය දැනෙනවා. දැන් මං ඇද වැටෙයිද කියලා හිතනකොට ඇද වැටෙනවා. ඊට පස්සේ අර සතා ඇඟට පණීද කියලා දෙන ඇඟට පයි. ඔය ඔක්කොම දැන් අපි මනසින් විතර්කණය කරනවා. දැන් ඒතර ඒක කලින් වෙච්ච සිද්ධියක් නෙමෙයි. කලින් වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඒ මොහොතේ සිතට දැනෙන අරමුණු පිළිබඳව අපි විතර්කණය කරනවා මානසිකව. විතර්කණය කිරීමත් එක වෙන්නම කතන්දරයක් නිර්මාණය වෙන්නට පුළුවන්. එතකොට එහෙම නිර්මාණය වීම තුලත් අපට නැවුම් නැවුම් අලුත් අලුත් විචිත්‍ර විචිත්‍ර සිහින පෙනෙන්නට පුළුවන්. ඒතර කලින් දැකපු එක ඒ විදිහට පෙනෙන්නට පුළුවන්. කලින් දැකපු එක පාදක කොටගෙන අපි යම් යම් විතරක ගොඩනගන නිසා නව නිර්මාණයන් අපට පේන්න පුළුවන් සිහිනේ. ඒ වගේම තුන්වෙනි අවස්ථාව දැන් මේ නව නිර්මාණයන් පෙනෙනවා කියන තැනදී අපට ඇත්තටම මේ හීන හදලා බලන්න පුළුවන්. දැන් අර අර අර සතා අපේ ඇඟට පනිනවා කියලා දැනුනොත් එහෙම අපි බය වෙනවා. බය වෙච්ච ගමන් සමහරට ඒ භීතියත් එක්ක අපි අවදි වෙනවා. එතනින් එහාට හීන පේන්නේ නැහැ. ඒතර අවදි වුණාට පස්සේ අවදි වුණාම අපට ඒ ගැස්ම දැනෙනවා. පපුවේ ගැස්ම ආදිය දැනෙන්න ගන්නවා. මොකද අර දැන් මනෝද්වාරික මේ සිද්ධිය සිද්ධ වුණාට මනෝද්වාරය තුල බලවත් මනෝභාවයක් ඇති වුණාම ඒක කයට යම් බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති වෙච්ච ගමන් තමයි අපි අවදි වෙන්නේ. දැන් දැන් නිදාගෙන ඉන්නකොට අපේ චක්කු සෝත ගාන જીවහා කාය මේ ටික නිෂ්ක්‍රීය කරලානේ අපි තියෙන්නේ. ස්නායු පද්ධතිය මොළය මේවට අපි විශ්‍රාම දීලා විවේක දීලා. දැන් මේ හීන දකින්නවා කියන එක වෙන්නේ මනෝද්වාරික. ඒතර මනෝද්වාරික මේ ටික සිද්ධ වෙනකොට අර භීතිය වගේ පීඩාකාරී මනෝභාවයක් ශනිකව ආවහම ඒ ඒ පීඩණය සැනකින් දැනෙන්නට ගන්නවා හෘදයට. එතකොට කායද්්වාරික චිත්ත වීතිය ඇති වෙන්නට පටන් අරගෙන අපි අවදි වෙනවා. එතකොට අපිට බාහිර ලෝකය දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අවදි වුණාට පස්සේ අපිට දැනෙනවා පපුව ගැහෙනවා සමහරලාට දාඩිය දාලා තැතිගෙන ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් එතන ඉඳලා නෑ ඒක එහෙම නෙමෙයි එහෙම වෙන්නේ මම මොකටද ඒකට බය වෙන්නේ මේ දැක්ක හීනයක් විතරනේ කියලා ඕන්නම් හිතලා ධෛර්යය අරගෙන දැස පියාගෙන ඒක එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා හිතුවොත් එහෙම එහෙමම නිින්ද ගිහිල්ලා අපිට එතනට අර හීනය අපට ඕන විදිහට පෙනෙන්න ගන්න. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ ඒ අපි අප විසින් විතර්කණය කරන විදිහ තමයි ඊට පස්සේ අපට චිත්ත රූපම වෙන්න මේක අපට පියවි ස්වරූපයෙන් ඉඳගෙන කරන්නත් පුළුවන් නිින්දදි කරන්නත් පුළුවන්. එතකොට ඔය සිහින පෙනෙන ක්‍රම දෙකක්. එකක් තමයි අර අපි කලින් දැකපුවා ඒ විදිහටම පෙනෙන්න දෙවැනි ක්‍රමය තමයි කලින් දැකපුවා පෙනෙනකොට අපි ඒවා පාදක කොටගෙන එක එක විතර්ක ගොඩනගන. එතකොට වෙනස් වෙනස් විදිහට පේන. තුන්වැනි ක්‍රමය තමයි අර රුවන්වැලි සෑයට මම මල් පූජා කරනවා මේ මොහොතේ කියලා හිතනකොට මේ මොහොතේ තියෙන රුවන්වැලි සෑයේ රූප කලාප අපේ සිතට ස්පර්ශ වෙන්නාසේ නින්දෙදුත් සමහර වෙලාවට යම් යම් දේවල් අරමුණු වෙනවා මේ මොහොතේ බාහිර ලෝකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින දේවල් සිතෙහි ස්පර්ශ වෙන්න ගන්න. ඒවා ඉක්ම ගියේවත් නෙමෙයි ඒවා අපේ විතර්ක මාත්‍රයකුත් නෙමෙයි. එතකොටත් අපට මේ දේවල් මේ දැන් වෙනවා වගේ පේනෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ සමහරලාට සතියක් යනකොට අර සිද්ධිය ඒ විදිහෙම සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට අපි කියනවා දැන් ගිය සතියේ මම ඕක හීනෙන් දැක්කනේ ওই විදිහට. ඊට පස්සේ කෙනෙක් අපිව මුණ ගැහෙන්න එනවා. එතකොට ඒ පුද්ගලයා අපිව මුණ ගැහෙන්න එනවා. ඒ සටහන් ඒ ඔක්කොම සමහරලාට අපි හීනෙන් දැකලා තියෙනවා. මේ විදිහට අපේ මනස තුළ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන රූප කොටාස අරමුණු වෙන්න පුළුවන්. ඒක පියවි ස්වභාවයෙන් වෙන්නත් පුළුවන්, නින්දිදි වෙන්නත් පුළුවන්. එතකොට දැන් සිහිය මනවින් පුහුණු කරපු කෙනෙකුට වාඩි වෙලා මේ පියවි ස්වභාවයෙන් නිදියන්නේ නැතුව ඉන්නකොට භාවනා කරන්න වාඩි වෙලා ඉන්නකොට ඔය මනසේ ඇතිවෙන ඔය තුන්ාකාර මනෝභාවය. ඒ කියන්නේ කලින් ඒවා සිහිපත් වීම ඒ කලින් ඒවා සිහිපත් වෙනකොට අපි ඒවා විතර්කණය කරමින් අලුත් අලුත් චිත්‍ර රූප නිර්මාණය කිරීම සහ මේ මොහොතේ ඇත්තටම කොතනක හරි තියෙන රූප කලාප අපේ සිතට ස්පර්ශ වීම කියන ඕවා මේ නිදා ගන්න නැතුව අපි වාඩි වෙලා හරි භාවනා කරනකොට හරි අපිට දැනෙනවා නම් අපි සති සම්පජඤ්ඤේ පුහුණු කරන කෙනෙකුට ඒවා හඳුනා ගන්න පුළුවන් මේ මට මේ මට සිහිපත් වෙන්නේ කලින් දැකපු එක. මේ සිද්ධ වෙන්නේ කලින් දැකපු එක උදව් කරගෙන මම මනෝභාවයන් ගොඩනගන විතර්කණය කරන එකක් තමයි මෙතන ඊළඟට ඒ දෙකටම අමතරව මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ඒවා දැනෙනකොට හරියට සිහිය පුහුණු කළොත් ඒ තැනතර හඳුනා ගන්න පුළුවන් මේක අලුත් දෙයක් මේ කලින් දැකපු එකකුත් නෙමෙයි කලින් දැකපු එක සම්බන්ධව මම විතර්ක කිරීමකුත් නෙමෙයි මේ මේ වෙලාවේ මට දැනෙන දේ. අන්න එහෙම දැනගන්නකොට තමයි අපිට බාහිර ලෝකය ගැන ඊටාම පුළුල් අවදිමත් බවක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒ මට්ටමට අපේ සිහිය වැඩෙන. එතකොට කලින් මතකය අවදි මොකක්ද? ඒ අවදි වෙන මතකයන් එක්කලා අප විසින් නිර්මාණය කරන මනෝ විතරකයන් මොනවද? ඒ වගේම මේ වෙලාවේ හැබෑවටම මේ වෙලාවේ හැබෑවටම අපට පුළුවන්කම ස්පර්ශ වෙන දේ හඳුනා ගැනීම. එතකොට ඔය ඔය ක්‍රම තුනටම තව සිහින දකින ක්‍රම තියෙනවා දෙවි දේවතාවන්ට හෝ අමනුෂ්‍යයින්ට යම්කිසි කරුණක් අපට ඒත්තු ගන්නන්න ඕන වෙනකොට ඒ අය විසින් යම් යම් සංඥා සටහන් ඇති කරනවා. එතකොට ඒ ඇති කරන ඒවත් අර තුන්වෙනි කොටසට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ සිදුවෙමින් පවතින යමක් අපට දැනෙන ගතිය. එතකොට වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන් යම් යම් දේවල් මනෝභාවයන් ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒවත් අර මනෝ විතර්ක හැටියට. ඒ කියන්නේ ඇත්තට මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අර ශරීර උෂ්ණත්වයේ වැඩිවීම නිසා, සෙම කිපීම, පිත කිපීම නිසා ඒව ඇති වෙන ව්‍යාකූල තත්ත්වයන් අපට දැනෙන විදිහ අපට යම් ප්‍රමාණයකින් දැනනවා ඒකට අපි දෙන අර්ථකථනය. දැන් අපිට ඒක භාවනා කරද්දිත් සිද්ධ වෙනවනේ. සමහරුන්ට ඔන්න ටිකක් වෙලා භාවනා කරගෙන යනකොට තමන්ගේ මුළු ශරීරයම ඉහළට ඉහළට යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් පහලට පහලට යනවා වගේ දැනෙනවා. ඒක සමහරලාට අතිශය වේගයෙන් යනවා දැනෙනවා. එහෙම නැත්නම් වැනෙනවා වගේ දැනෙනවා. ඇස් දෙක අරලා බැලුවොත් ඉහළට ගිහිල්ලත් නැහැ, පහලට ගිහිල්ලත් නැහැ, වැනිලත් නැහැ. එතරේ මොකද්ද දැනෙන්නේ? අර වායෝ ධාතුවේ ඇතිවෙන යම් යම් වෙනස්කම්. ශරීරයේ ඇතිවෙන වායෝ ධාතුවේ යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. චලනයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන චලනය Tamanට ස්පර්ශ වෙනවා ලොකු සෙලවීමක් වගේ ලොකු චංචල වීමක් වගේ. එතකොට ඒක මෙහෙම එකක් කියලා අපි අර්ථයක් දීපු ගමන් ඒකම ඒකම නැවත නැවත වර්ධනය වෙවි පෙනෙන්න ගන්නවා. එනිසා වාතය කිපීම නිසා පිත කිපීම නිසා සෙම කිපීම නිසා ඇතිවන සිහිනවලදී අපිට වෙන්නේ ගොඩක් වෙලාවට ඒ ඇතිවන தত্ত্বය පිළිබඳ සංඥා සටහන් අපට දැනෙනවා අර තුන්වෙනුව කිව්ව ක්‍රමයට ඒ කියන්නේ ඒ වෙලාවේ සිදුවෙමින් පවතින යම් වෙනසක් දැනෙනවා. හැබැයි දැනුණාට පස්සේ අපි ඒකට අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. එතකොට අපි එතනින් එහාට දෙන අර්ථකථනය හැබෑව නෙමෙයි. ඒතර භාවනා කරන කෙනාටත් යෝගියාටත් අර දැනෙන පුංචි පුංචි චලනයන් ඒක මිත්‍යාවක් නෙමෙයි. ඒ චලනයක් එහෙම පොඩි දෙයක් Tamanට වායෝ ධාතුවේ චලනයත් එක්ක දැනෙන්න පුළුවන්. හැබැයි ඒක මේ ඉහළට යනවා යටට යනවා පැත්තට යනවා වැනෙනවා දැන් මා විස්සෙනවා උඩට ඒ දැනෙන එක අපි ඒකට දෙන අර්ථකථනය. අර පෙර දිනක අපි සිහිපත් කළේ ඔය විද්‍යාලංකාර පිරිවෙනේ අපි ඉගෙන ගන්න කාලේ දවල් දාන්නේ වලට පොගමන් කෙලින්ම ඊළඟට පිරිවෙන්ට යන්න ඕන. ඉතින් දවසක් නිවාඩු දවසක අපි දාන වළඳලා ඇවිල්ලා මම ටිකක් ඇඳට වැටිලා හැමම හාන්සි වුණා. මට හැමම නිින්ද ගියා. නිින්ද ගියාට පස්සේ මම හීනයක් දැක්කා කවුදෝ හක්ගෙඩියක් පිපිනවා. එතකොට ඒ හක්ගෙඩිය හඬ දැන් නවතින්නෙම නැතුව ඒක අර රවුපිලි රවු දෙමින් නැවත නැවත උස් පහත් වෙමින් ඇහෙනවා. ඒ කියන්නේ හග්ගෙඩියක් හරි නලාවක් හරි තිබ්බහම ඒකේ රව් පිළිරව් දෙනවා කියන ගාලා ටිකක් උස් පහත් වෙමින් ඒ හඬ පිළිරව් දෙමින් යන දැන් මට ඇහෙනවා ඒක නොනවත්වාම ඇහෙනවා ඊට පස්සේ දැන් මට අවදි වුණා අවදි වුණාට පස්සෙත් දැන් මට ඒක ඇහෙනවා මං ඇඳේ වාඩි වුණා වාඩි වුණාට පස්සෙත් ඇහෙනවා ඊට පස්සේ මං ජනේලෙන් එළිය බලනකොට අර මැෂින් එකකින් තනකොළ කපනවා එතකොට දැන් එතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මැෂින් එකෙන් තනකොළ කපද්දී මම අඩනින්ද හිටපු නිසා සෝත ద్వාරයට අර හඬ ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වෙනකොට භවාංගයේත් ඒක ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ වීමත් එක්කලා දැන් අර මහන්තරම්මන අතිමහන්තරම්මන ආකාරයෙන් මේක ඊටාම හොඳට පැහැදිලිව ගන්න තරම් දැන් මනස ඒ කියන්නේ චිත්ත වීතිය ඇති වෙනවා ඇති වුණාට දැන් මේක හඳුනා ගන්න තරම් මනස ප්‍රබෝධමත් නැහැ අර තීන මිද්දත් එක්කයි පවතින්නේ නින්ද නිසා එතකොට ඒකත් එක්කලා මේ මේ ආපු සංඥාවට මගේ මනස විසින් අර්ථකතනයක් දෙන්න උත්සාහ කරනවා මොකද අපේ ద్వාරයන්ගේ නියම් සටහනක් ගත්තට පස්සේ චක්කු විඥාන සෝත විඥාන ආදී ඇති වුණාට පස්සේ සම්පටිච්ඡනේ අරමුණ පිළි අරගෙන ඊට පස්සේ සම්තිරණ මේක මොකද්ද කියලා විනිශ්චය කරගන්න උත්සාහයක් ගන්නවනේ. එතකොට දැන් මේ ඇහුණු හඬ මොකද්ද කියලා අර්ථයක් දෙන්න උත්සාහ ඒ අර්ථයක් දෙන්න උත්සාහ කරනකොට මනස විසින් දීපු අර්ථය තමයි මේ හග්ගෙඩියක් පින්බ එකක් මේ ඇහුනේ කියලා. එතකොට එහෙම ඒවා අහලා තියෙන නිසා අරකට අර්ථකථනයක් දුන්න හග්ගෙඩිය. හග්ගෙඩියක් පින්බේ කියලා අර්ථකථනය දෙනකොටම දැන් මේවා තා වේගෙන් සිද්ධ වෙනවනේ. ඒ අර්ථකථනය දෙනකොටම දැන් චිත්ත රූප මැවිලා පේන්න ගන්නවා. පුද්ගලයෙක් හග්ගෙඩියක් පිවිනවා. ඊට පස්සේ දැන් ඒකත් එක්ක දිගින් දිගට අර හඬ. ඒ හඬ ඇහෙනකොට දැන් සෝතද්්වාරයට අර ඇහෙන හඬ අරගෙන දැන් මනසින් අර මවාගත්තු චිත්ත රූපයත් එක්කලා දැන් එහාට එහාට කතන්දර යනවා. ගියාට දැන් මේ අඩනින්ද හිටපු නිසා සෝතද්්වාරයෙන් නැවත නැවත මේක ප්‍රබලව ගන්නකොට දැන් භවාංගයේ කොහොමද එතන භවාංගේ නැහැ. දැන් මනෝද්වාරික චිත්ත වීති පමණක් ඇති වෙමින් ඉන්න විදිහක් නැහැ. දැන් සෝතද්වාරික චිත්ත වීති ප්‍රබලව ඇති වෙන්න ගන්න. එතකොට තමයි අවදි වෙන්නේ. අවදි වුණා කියන්නේ මේ බාහිර ලෝකයට අපි විවෘත වෙනවා. එහෙම නැත්නම් බාහිර ලෝකය ග්‍රහණය කරමින් විඥාන ප්‍රකටව ඇති වෙන්න පටන් ගන්න. ඒක නැවදි වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ විඥාන ධාරාව ඇති වෙනකොටත් දැන් මට අර හඬ ඒ විදිහට නැහෙනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට පියවි ස්වභාවයෙන් ඉඳද්දි සිහිනෙදිත් ඒ වෙලාවේ සිද්ධ වෙන යම් යම් දේවල් වල සංඥා සටහන් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන එක දැනෙන විදිහටම හඳුනා ගන්න නම් අපිට සති සම්පජඤ්ඤය තියෙනවා. සති සම්පජඤ්ඤයෙන් තොර වෙච්ච ගමන් අර අඩනින්දෙදි ඇහෙන දැනෙන දේවල් එහෙම නැත්නම් මනෝද්වාරයට අරමුණු වෙන දේවල් පිළිබඳ අපි වෙනත් වෙනත් අර්ථකතන දෙනවා. වෙනත් අර්ථකතනයක් දුන්නු ගමන් එතනින් එහාට ඒ අර්ථකතනයට අනුව තමයි අර කතන්දරය අපේ මනසේ නැවෙන්න පෙරෙන්න ගන්න. දැන් ප්‍රත්‍යඥයෙක් වුණත්, ශෛක්ෂයෙක් වුණත්, රහතන් වහන්සේ වුණත් ඒ ඕනම කෙනෙකුට හොඳට සිහිය පුහුණු කරලා හොඳට සිහිය පුහුණු කරලා නින්දේදිත් සිහිය පවත්වා ගන්නට පුහුණු වුණොත් ඒ තනත්තාට කය සතප්පවලා තියලා මනෝද්වාරය සක්‍රීයව පවත්වා ගන්න බලක් අර නින්දෙදි නින්දෙදි පව. ඒ කියන්නේ මනසට අරමුණු පැමිණෙනවා. ඒ පැමිණෙන අරමුණු පිළිබඳ හොඳ අවදියෙන් ඉන්නවා. අර විදිහට කලින් සිද්ධ වෙච්ච ඒවා සිහි වෙනවා මේක කලින් සිදු දෙයක් මේ දැනෙන්නේ කියලා වැටහෙනවා. ඒ කලින් සිදුවුණු දෙයට අපි වෙනස් අර්ථකතන දීලා චිත්ත රූප මවනවා නම් මේක මම මේකට අර්ථකතනයක් දීලා මේ මනක්කල්පිතයක් මවනවා කියන එක Tamanට දැනෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේ සිදුවෙන දෙයක් Tamange මනසට ස්පර්ශ වෙනවා නම් මේක කලින් එකක් නෙමෙයි මේ අලුත් එකක් කියන බව දැනෙනවා. ඒ අලුතෙන් ආපු දෙයට අපි අර්ථකතන දෙන්න ගිහිල්ලා ඒකෙන් වෙන කතන්දරයක් මවනවා නම් ඒකත් Tamanට දැනෙන. දැන් ඔය ටික නින්දෙදි කරන්න ඉස්සෙල්ලා අපි සිහියෙන් එහෙම නැත්නම් මේ පියවි ස්වභාවය අවදියෙන් ඉන්නකොට කරන්න අපි පුහුණු වෙන්න. ඒ පුහුණු වීම තමයි අපි භාවනාවේදී සති සම්පජාඤ්ඤයේ පැවැත්වීම තුළින් ප්‍රගුණ කරන්නේ. ඒතර භාවනා කරනකොට දැස පියාගත්තාම සෝතද්්වාරයෙන්, ඝානද්්වාරයෙන්, ජීවහද්්වාරයෙන්, කායද්්වාරයෙන් ගන්න අරමුණු මොනවද කියලා දැනෙන්නත් ඕන, මනෝද්්වාරයෙන් ගන්න අරමුණු මොනවද කියලා දැනෙන්නත් ඕන. එතකොට ඒවා කාය එතකොට සෝත ජීවහා ඝාන කාය කියන මේවෙන් ලැබෙන ඒවා ඒ වෙලාවේ ලැබෙන ඒවා කලින් ලැබිච්ච ඒ වෙලාවේ ස්පර්ශ වෙන්න විදිහක් නැහැ ඒ වෙලාවේ ස්පර්ශ වෙනවා නම් මනෝද්්වාරයට පමණයි කලින් එතකොට දැන් අපි අවදියෙන් ඉන්න ඕන මේක මේ වෙලාවේ මගේ නහයට දැනෙන ගන්ධයක්ද කලින්ගත් එකක උපාදානය. දැන් මේ ශබ්දය මට මේ වෙලාවේ ඇහෙන එකක්ද කලින්ගත් එකක උපාදානයක්. එතකොට මගේ මේ රසය දැන් දැනෙන එකක්ද කලින්ගත් එකක උපාදානයක්. මේ ස්පර්ශය මට දැන් ඇත්තටම දැනෙන එකක්ද නැත්නම් කලින්ගත් එකක උපාදානයක්. අර අපි පෙර දිනක කිව්වේ අපි ඔය පාගමන් පහක් ගියා යුද්ධ වාතාවරණය වැළැක්වීමේ අදිෂ්ඨානය ඇතුව සජ්ජන සංවිධානයෙන් අපේ සභාපතිතුමා අධිකාරම් මැතිතුමා තමයි ඒක යෝජනා කරලා සංවිධානය කරේ. දැන් ඒකේ අනුරාධපුරේ පාගමනට මමත් සම්බන්ධ වුණා. ඊට පස්සේ තව දෙකකට මම සම්බන්ධ වුණා. එතකොට අනුරාධපුරේ පාගමන යද්දී අපි පළමු දවසේ කිලෝමීටර් 50ක් පයින් ගියා. මේ හොරණ ඉඳලා අත්තනගල විහාරය දක්වාම අපි ගියා. එතකොට දැන් එච්චර දුරක් සාමාන්‍ය ජීවිතේදී අපි එක දිගට පයින් යන්නේ නැහැ. ඉතින් අර සෙරපු දාගෙන ගිහිල්ලා ඊට පස්සේ දියපට්ට ඇවිල්ලා ඊට පස්සේ දියපට්ට කැඩිලා ඒවට ප්ලාස්ටර් ගහලා ඊට පස්සේ ආයෙත් ඒවා තුවාල වෙලා ඉතින් අන්තිම හරිය යනකොට තනි කරම නිකන් තුවාල උඩ තමයි අඩිය තියන්නේ. ඒතකොට හරි වෙහෙසයි, හරි වේදනාකාරී. ඉතින් මට නැවත නැවත හිතුණා මේ පීඩාවත් එක්කලා මේ ත්‍රිරෝද රථයක්වත් නවත්තගෙන ගොඩ වෙන්න ඕන දැන් නම් මෙතනින් එහාට යන්නම බෑ කියලා. හැබැයි එහෙම හිතනකොට මට කල්පනා වෙනවා දැන් අපි මේ යන්නේ රට රැකගන්න සාසනය රැකගන්න චිත්ත අධිෂ්ඨානයක් කරන්න. ඉතින් මං එහෙම දුබල වුණොත් කොහොමද මේ වැඩේ කරන්නේ? ඒ විතරක් නෙවෙයි මං ත්‍රිරෝද රථයක් නවත්තගෙන ඒකට ගොඩ වුණොත් මෙතන මේ පාගමනින් යන අනිත් සියලු දෙනාගේ මනස කඩා වැටෙනවා. එතකොට ඒගොල්ලන්ටත් ඒ අවශ්‍යතාවය මතුවෙනවා. ඉතින් මට වඩා දුර්වලයි මෙතන කොච්චර ඉන්නවද? ඒ නිසා එහෙම දුබල වෙන එක හොඳ නැහැ. අපි යම්කිසි කටයුත්තක් කරන්න නම් ධෛර්යයෙන්, වීරයෙන් ක්‍රියා කරන්න ඕන. ඒ නිසා ඊටු ටික කොහොම හරි යන්න ඕන කියලා නැවත හිත හදාගන්න. එහෙම හිත හදා ගන්නකොට මට ලොකු උදව්වක් වුණා. ඒ පාගමන පිටත් වෙන්න සූදානම් වෙනකොට සජ්ජන ගීතය පොඩි රැස්වීමක් පැවැත්වුවා ස්වාමීන් වහන්සේලා හැම වැඩලා. අන්තිමට නික්මෙන්න ලෑස්ති වෙනකොට සජ්ජන ගීතය වාදනය කරා. එතකොට මේ සජ්ජන ගීතේ ඊටාම ලස්සන පදවලක් අධිකරම් නැතුමා සකසලා තියෙනවා. එතකොට ඒකේ තනිකරම මේ ධර්ම කරුණ තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් අර ගීතය මට ඇහුණු නිසා ඒ ගීතයේ තියෙන අර අපි කැප වෙන්න ඕන හැටි, මනස සමබර කරගන්න ඕන හැටි, විමසිලිමත් බව අවදි කරගන්න ඕන හැටි ආදී අර ගීතයේ තියෙන යම් යම් පද කොටස් මම සිහිපත් කරමින් ධෛර්යය ඇති කරගන්නවා. ඇති කරමින් මම ඉස්සරහට ගියා. දැන් පාගමන ගිහිල්ලා ආවා. ආවට පස්සේ මාස කිහිපයක් ගියහම එක දවසක් මොනෝhari අවස්ථාවකදී නවතර සජ්ජන ගීතය වාදනය කරද්දි මට ඒකේ කොටසක් ඇහුණා. ඇහෙනකොට මට එකපාරට මොකද්දෝ නිකන් හරීම තෙහෙට්ටු ගතියක් දැනෙන්න ගත්තා. එතකොට හරීම නිකන් මනසට අපහසු 아무තු නිකන් වේදනාකාරී හැඟීමක් එනවා. ඉතින් මම කල්පනා කළා දැන් මේ සජ්ජන ගීතය එනකොට මෙහෙම නිකන් අපහසුයක් එන්නේ මොකද? එතකොට තමයි මට සිහිපත් උනේ අර මනෝභාවයන් දෙක එකට බද්ධ වෙලා තමයි මනසේ උපාදාන වෙලා තියෙන්නේ. මනසේ සටහන් වෙලා තියෙන්නේ. මොකද්ද? පාගමනයක්දී දැඩි වෙහෙස පීඩාව කාය පීඩාව තියෙන මොහොතේ තමයි මේ ගීතේ මේ වචන පිළිබඳ මං අර්ථ මතු කර කර හිතන්න ගන්න. එතකොට වේදන කායික වේදනාවයි දුක්ඛ වේදනාවයි මේ වචනයි දෙක එකට බද්ධ වුණා. බද්ධ වුණාට පස්සේ අර වචන සිහි වෙනකොට අර කායික පීඩාව සිහිපත් ඒකත් එක්ක. මෙහෙම අපිට ජීවිතේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. සමහර රසයන් අපට දැනෙනකොට ඒ රසය මුලින්ම භුක්ති විඳ අවස්ථා. ඒක මවණන් හදලා දුන්නේ මිය ගිය හෝ ඒ මව අපට සිහිපත් වෙනවා එතකොට ඒක තමන්ගේ බිරිඳ නම් හදලා දුන්නේ තමන්ගේ බිරිඳ කොහේ හිටියත් සිහිපත් වෙනවා ඒ රසය දැනෙනවා. ඊළඟට යම් යම් සුගන්ධයන් අපට දැනෙනකොට ඒක මල් සුවඳක් නම් මුලින්ම යම් පරිසරයකද මේ මල් සුවඳ දැනෙන්නේ අපට ඒ පරිසරය මනසට දැනෙන්න ගන්න අපි එතන ඉන්නවා වගේ. එතකොට ස්පර්ශයක් නම් එතකොට පාරිසරික තත්වයක් නම් මෙහෙම එක් එක් දේවල් අපේ මනසේ තියෙනවා ඒ පරිසරය ඒ අපි ඉන්ද්‍රයන්ගෙන් ගත්තු ආරම්මණයන් එක්කලා මනෝභාවයන් බද්ධ වෙනවා දැන් එතකොට අපි හොයාගන්න ඕන දැන් අර අර සජ්ජන ගීතයේ ඒ පද ඇහෙනකොට දැන් අර ඇඟට වේදනාවක් වගේ දැනුනේ මොකද්ද ඒ වෙලාවේ ඇඟට දැනෙන එකක් නෙමෙයි ඒක කලින් ගත්තු මතකයක් උපාදානයක් යලි අවදි වෙන අවස්ථාව. එතකොට අපි දැන් පියවි ස්වභාවයෙන් ඉඳන්දී මෙහෙම වෙන් කරගන්න පුහුණු වෙනකොට අපිට නිින්දෙදිත් ඕනනම් පුළුවන් සිහිය පවත්වාගෙන මේක දැන් සිදුවෙන එකක් නෙමෙයි. මේ මේ අරමුණත් එක්කලා කලින් ගත්තු සටහනක් තමයි දැන් මේ මතුවලා එන්නේ. කලින් ගත්තු උපාදානය. අන්න ඒ විදිහට අපට සතිය සහ සම්පජඤ්ඤය පවත්වනවා නම් අපි ඉන්නේ නින්දෙද අපි ඉන්නේ අවදියෙන්ද කියන එක ගැටලුවක් නෑ අපිට සිහිය පවත්වාගෙන යන්නට පුළුවන්. ඉතින් රහතන් වහන්සේ ඒ විදිහට මනස පුහුණු කරලා තියෙනවා නම් උන්වහන්සේටත් ඒ විදිහට පවත්වාගෙන යන්නට පුළුවන්. මොකද හැම රහතන් වහන්සේම එකම විදිහට සිහිය පුහුණු කරලා නැහැ. උන්වහන්සේලාට කෙලස් නැසීමේ කාර්යයට ප්‍රමාණවත් වෙන්න සිහිය මතු වුණා නම් එතනදී උන්වහන්සේ ක්ලේශ ප්‍රහාණය කරනවා. මොකද ඒක ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ග ඒ මාර්ගසිත ඇති වෙනකොට ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක්සිතක එකම බලයෙන් යුක්තව ඇති වෙන අවස්ථාව තමයි මාර්ගඥානෙ ක්ලේශ ප්‍රහාණය. එතකොට අනිත් හැම අවස්ථාවකම ඒක පවත්වනවද නැද්ද කියන එක අදාළ නැහැ. එනිසා දැන් රහතන් වහන්සේට අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේට පහළ වෙන්නේ කුසල් සිත් හෝ ක්‍රියාසිත. කුසල් සිත් විපාක සිත් සහ මේ මේ කුසල් සිත් ඇති වෙන්නේ නැහැ. විපාක සිත් සහ ක්‍රියා සිත් ඇති වෙන්නේ. එතකොට මේ ක්‍රියා සිත් ඇති වෙනකොට රහතන් වහන්සේට අර සිහිය ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා තමයි ඒ ක්‍රියා සිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් හැම රහතන් වහන්සේම එක මට්ටමට සිහිය පවත්වන්න පුරුදු වෙලා නැහැ. දැන් සරියුත් හාමුදුරුව ගැන කියනකොට කියනවා උන්වහන්සේ කායගත සතිය නිරන්තරයෙන් පුහුණු කරන කෙනෙක්. ඒ නිසා අර එක් අවස්ථාවකදී එක භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ සරියුත් හාමුදුරුවෝ ගැන ඊර්ෂ්‍යා සහගතව සරියුත් හාමුදුරුවෝ වඩිනකොට උන්වහන්සේගේ සිවුරු පොට වැදුණය මේ හාමුදුරුවන්ගේ සරියුත් හාමුදුරුවෝ සමාවක් ගත්තේ නැතය කියලා බුදුහාමුදුරන්ට අවිල්ලා කියලාමක් කිව්වා. එතකොට බුදුහාමුදුරුවෝ කතා කළා සාරිපුත්තට එන්න කියන්නේ. එන්න කියලා සරියුත් හාමුදුරුවන්ගෙන් ඇහුවා සාරිපුත්ත මේ භික්ෂුන් වහන්සේ කියනවා ඔබ උන්වහන්සේ ළඟින් යනකොට ඔබගේ සිවුරු පට උන්වහන්සේගේ ඇඟේ වැදුණය වහන්සේ දන දන නික්ම ගියාය සමාවක් ගන්නෙ නැතුව. ඒක සත්‍යයක්. එතනදී සරියුත්හානෝ සිහිපත් කරනවා ස්වාමීනි කායගත සතියෙන් තොරව වාසය කරන භික්ෂුවක් අතින් එය සිද්ධ වුණා කියලා කිව්වොත් එය පිළිගත හැකියි. නමුත් ස්වාමීනි මම හැම මොහොතකම අත් නොහැරුණු කායගත සතියෙන් යුක්තව ඉන්නේ. එහෙම කෙනෙක් අතින් මෙහෙම දෙයක් වෙනවා කියන එක අභාව්‍යයි කියලා උන්වහන්සේ තමන් වහන්සේ කොච්චර අනතිමානීව පාපිස්සක් වගේ අං කපපු ගවයෙක් වගේ කබලක් අතින් අරගෙන සිඟමන් යදින යාචකෙක් වගේ මේ සමාජය තුළ කොච්චර අනතිමානී ගුණයෙන් පවතිනවද කියලා උන්වහන්සේ සිංහනාදයක් කළා. පස්සේ අර භික්ෂුවට ඒක දරා ගන්න බැරුව සමාව ගත්තා වැඳලා මම ඇත්තටම ඊර්ෂ්‍යා පරවසවයි මේ කතාව කිව්වේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා උන්වහන්සේ ඊට පස්සේ සමාව ගත්තා. ඉතින් අන්න ඒ විදිහට දැන් එතකොට සරියුත් හාමුදුරුවන්ට ඒ සිංහනාදය කරන්න පුළුවන් උනේ උන්වහන්සේ සසර ගමනේ කායගත සතිය තරම්ම දියුණු කරලා තියෙනවා. එතකොට එහෙම දියුණු කරපු නැති රහතන් වහන්සේ නමකට අර විදිහට කය චලනය කරනකොට සිද්ධ වෙන පුංචි පුංචි වෙනස්කම් ගැන එච්චර අවධානයක් නොතිබෙන්න පුළුවන්. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි අර වක්කඩෙන් පැනපු රහතන් වහන්සේ. එතකොට උන්වහන්සේට මේ වක්කඩෙන් මේ වෙලාවේ පණින එක සුදුසු නැහැ කියන එක ඕනනම් සතිය අවදි කරගත්තා නම් සම්පජඤ්ඤය අවදි කරගත්තා නම් ඒක හඳුනා ගන්නට බැරි කමක් නැහැ. හැබැයි අර දායකයත් කලකිරුණාට පස්සේ තමයි උන්වහන්සේ මේක සුදුසු නැහැ කියලා සිහිය පිටවගෙන ආයෙක නොකර වැළපුවා. පිළිඳි වච්ච මහරහතන් වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂුවක්. එතකොට උන්වහන්සේ මිනිස්සයින්ට සමහර වෙලාවට අප්‍රසන්න වුණා, මිනිස්සු ගැටුණා, ගැටලා සමහර වෙලාවට අකුසලොත් කරගත්තා. ඇයි අර වසල වාදයෙන් කතා කළා. එතකොට උන්වහන්සේ සිහියෙන් ඉන්නවනම් උන්වහන්සේට මෙහෙම කතා කළාම මේ මිනිස්යාට මේක ඔරොත්තු දෙන එකක් නෑ කියලා හිතලා ඒක වෙනස් කරගන්න බැරි කමක් නෑ. නමුත් තරම් ඒ ගැන අවධානයකින් ඉන්නේ නැත්නම් අර පුරුද්ද ඇබ්බැහියත් එක්කලා ඒක ක්‍රියාත්මකයි. එතකොට තථාගතයන් වහන්සේට ඇබ්බැහි නැත්තේ මොකක් නිසාද? උන්වහන්සේ වාසනා ගුණ නසලා කියන්නේ කුමක් නිසා? හැම මොහොතකම සති සම්පජයි. එතකොට බුදුහාමුදුරන්ට ඇබ්බැහි නැතුව නෙමෙයි උන්වහන්සේට ඕන තරම් ඇබ්බැහි තියෙනවා. හැබැයි එකම ඇබ්බැහියකටවත් අනුව ක්‍රියාත්මක වෙන්නේ එතකොට ක්ලේශ මූලික ඇබ්බැහි කොහොමත් මතුවෙන්නේ අරහත් වෙන පස්සේ. හැබැයි ක්ලේශ මූලයෙන් තොරව ක්‍රියාත්මක වෙන ඇබ්බැහි ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්න උන්වහන්සේ හැම මොහොතකම සති සම්පජඤ්ඤයෙන් ඉන්න නිසා නිසා බුදුවරයෙක් ගැන කතා කරනකොට කියනවා වාසනා ගුණ කිසිවකුත් නැති. උන්වහන්සේ ක්ලේශයන් සමග වාසනා ගුණයන් අහෝසි කරනවා. වාසනා ගුණය අහෝසි කරනවා කියන්නේම උන්වහන්සේ හැම මොහොතකම සති සම්පජඤ්ඤය. රහතන් වහන්සේටත් එහෙම කරන්න පුළුවන් එහෙම පුහුණු වෙලා තියෙනවා. ඒක රහත් වුණාට පස්සේ ඇති වෙන 아무තු ආශ්චර්යයක් නෙමේ රහත් වෙන්න කලින් උන්වහන්සේගේ මනස ඒ මට්ටම නිරන්තර සති සම්පජාඤ්ඤය පවත්වන්නට පුරුදු කරලා තියෙනවා එහෙම නැත්නම් භාවනාවෙහි යෙදিলা ඒ මාර්ගඥානය ලබන අවස්ථාවට උචිත විදිහට සතිය මතු කරන්න උන්වහන්සේට හැකියාව තියෙන්න පුළුවන්. නමුත් හැම මොහොතකම උන්වහන්සේ මේ මට්ටමට ඒක පවත්වන්නට ඇබ්බැහියක් උන්වහන්සේට නැහැ. එහෙම වෙනකොට රහතන් වහන්සේට උනත් අර නින්දෙදී ඇති වෙන තත්වයේදී උන්වහන්සේගේ සිත භවංගයට යොමු වෙනවා. එතකොට විශේෂයෙන් රහතන් වහන්සේට අපට වගේ එහෙම සිහින පේන විකාර රූපී දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර සිහින කියන්නෙම අර මායාකාරී தත්වෙට අදවන රහතන් වහන්සේට හීන පේන්නේ හීන පේන්නේ කියන්නේ උන්වහන්සේට ඒක හීනයක් නෙමෙයි. එතකොට රහතන් වහන්සේ හරියට උන්වහන්සේ කෙලෙස් නැසලා ඉන්න නිසා එක්ක උන්වහන්සේගේ සිත භවාංගගත වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ඇති වෙන මනෝද්වාරික චිත්ත වීති පිළිබඳ උන්වහන්සේට යම් සති සම්පජඤ්ඤයක් තියෙනවා. එතකොට ඒක හීනයක් නෙමෙයි එතන ඉතින් මේ විදිහට සති සම්පජඤ්ඤයෙන් තමයි මේ තීන මිද්දය පාලනය කරන්න පුළුවන්. තීන මිද්දය මතුවෙච්ච ගමන් අපේ මනසේ සති සම්පජඤ්ඤය දුර්වල වෙනවා. එතකොට ඒ සති සම්පජාඤ්ඤය දුබල වෙච්ච ගම එතනින් එහාට ඒ තනත්තාට අර කරන කියන දේවල් ගැන අවදිමත් බව අවශ්‍ය ප්‍රමාණයට නැහැ. එතකොට රහතන් වහන්සේ තීන මිද්දෙන් නිදාගන්නේ නැති නිසා උන්වහන්සේට එහෙම පටලැවිල්ලක් ඇති වෙන්නේ හැබැයි ශෛක්ෂ සහ ප්‍රතඥ පුද්ගලයා තීන මිද්දයි කයට විවේක දීමයි දෙකම ඒකාබද්ධ වෙනවා. එතකොට කයටත් විවේකයක් ලැබෙනවා. හැබැයි තීන මිද්දේනොත් හැකිලිලා. ඒ හැකලුණු බව ඇති වෙන්නේ නායකහඳුරු මෙතනදී පැහැදිලි කරනවා ඒ නිද්‍රාවට పూర్වාපර භාග දෙකකි ඒ තීන මිද්ද ඇති වෙන්නට පුළුවන්. పూర్ව භාගය කියලා කියන්නේ නිදා ගන්න දැන් අපි නිින්දට යන්නේ කයේ වෙහෙස හේතු කොටගෙන නිින්දට යන අවස්ථා තියෙනවා. නමුත් වැඩි හරියක් දෙනා නිින්දට යන්නේ අර උදාසීන බවත් එක්කලා. ඒ වගේම අවදි වෙනකොටත් ඇඟමැලි කඩලා ඈනුම් ඇරලා එහාට මෙහාට පෙරලා ඒ අර උදාසීන බවත් එක්කලා තීන මිද්දත් එක්කලා හැබැයි අපි සති සම්පජාඤ්ඤය පුහුණු කරන්න පුහුණු කරන්න අපිට පුළුවන්කම තියනවා තීන මිද්දයට වහල් වෙන්නේ නැතිව කයට විශ්‍රාම දීම සඳහා නින්දට දැන් මේක මගේ ජීවිතේ පළවෙනි වතාවට මම ඇහුවේ මට වයස අවුරුදු 20ක් 20ක් 21ක් විතර කාලේ මට අරිය වංශ දේශනාවක් කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මම අරිය වංශ දේශනාව ගැන අහලා තිබ්බට වචනේ අහලා තිබ්බට මොකද්ද කොහොමද කරන්නේ මොකක්වත් මට අදහසක් තිබුණේ පස්සේ මම ගල්දුව අරණ්‍ය සේනාසනයට ගියා. එහි වැඩ හිටිය නාවිනේ අරියදම්ම ස්වාමින් වහන්සේ මම උන්වහන්සේ මුණ ගිහිලා මේ ගැන අහුවම මට ගොඩාක් තොරතුරු පැහැදිලි කරලා දුන්නා. එතකොට අපි රාත්‍රී 9:00 හමාර 10 විතර වෙනකන් කතා කරමින් හිටියේ. ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා එහෙනම් ආශ්මතුන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ කුටියට යන්න දැන් ටිකක් සක්මන් කරලා මූණකට හොදගෙන සැතපෙන්නත් ඕනනේ කියලා කිව්වා. ඉතින් මට මේක අමුතු කතාවක් වුණා ඒ වෙලාවේ. ඒ මොකද දැන් අපි සක්මන් කරන්නේ නිදිමත නැති කරගෙන. අපි මුහුණ හොදන්නේ නිදිමත නැති කරගෙන. දැන් මේ නිදා ගන්න ලෑස්තිලා මොකටද සක්මන් කරන්නේ? නිදා ගන්න ලෑස්තිලා මොකටද මුහුණ හොදන්නේ? ඉතින් නමුත් මම ඒක අහන්න ගියේ නෑ. මම නිහඬව ඇවිල්ලා මම නිදාගත්තා. ගොඩාක් ඊට පසු කාලිකව භාවනා කරද්දි සහ මේ ධර්මය අධ්‍යයනය කරද්දි තමයි අපට වැටහුනේ උන්වහන්සේ කොච්චර ගැඹුරු කතාවක්ද කිව්වේ නින්දට යනවා නම් තීන මිද්දෙන් තොරව නින්දට යන්නට තමයි අර සක්මන් කරලා <laughs> මූණ හොදගෙන අවදිමත් සිතින් නින්දට යන. ඉතින් කෙනෙකුට විතරකයක් ඇති වෙනකොට අවදිමත්ව කොහොමද නිදියන්නේ? එහෙම කරන්න පුළුවන්. නින්ද කියන එක සිතට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක කයේ අවශ්‍යතාවයක්. කයේ අවශ්‍යතාවය කයට විශ්‍රාම ගැනීම කයේ වෙහෙස පීඩාව දුරු කර ගැනීම සඳහා තමයි කය සතප්පලා තියෙන්නේ. එතකොට මනස වෙහෙසටපත් වෙන්නේ අකුසල් සිතුවිලි වලින්, ක්ලේශයන්ගෙන්. ඒ ක්ලේශයන්ගෙන් අකුසලයන්ගෙන් සිත වෙහෙසටපත් වෙනකොට සිත ප්‍රබෝධමත් කරන්න තියෙන එකම ක්‍රමය නිින්ද නෙමේ කුසල ධර්ම සිතට අවදි කිරීම. ඒ නිසා තීන මිද්දේ දුරු කරන්නට උපාය මාර්ගය හැටියට දක්වන්නේ සති සම්පජාය. සිහිය සිහිය තියනවා නම් එතන කුසල් මතුවෙනවා. කුසල් මතුවෙනවා නම් එතන සිහිය තියෙනවා. එතකොට ඒ විදිහට අපට කුසලයන් අවදි කිරීම තුළ තමයි සිතේ ඇති වෙන වෙහෙස කර බව අපට සංසිඳවන්නට පුළුවන් වෙන්නේ. එතකොට නමුත් කයට එහෙම නෙමෙයි කයට යම්කිසි විශ්‍රාමයක් අවශ්‍යයි. හැබැයි සමහර සාමින් වහන්සේලා අරහත්ත්වයට පැමිණෙන්නට පෙර ආතුව පූර්ව භාග ප්‍රතිපදාවේදී උන්වහන්සේලා සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් දැන් මහසීව හාමුදුරුවෝ ගැන හැම කියවෙන උන්වහන්සේ රහත් වෙන්නට උත්සාහ කරමින් අවුරුදු 30ක් නොනිදා භාවනා එතකොට එහෙම කරනකොට කෙනෙකුට පිස්සු හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ ඔක්කොම නහර වේලිලා විකෘති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට එහෙම නොවි උන්වහන්සේලා එක පවත්වගන්නේ කොහොමද? අර මනෝභාවයන් කයටත් බලපාන ආකාරයට ඇති කරනවා. දැන් අපි අර කිව්වේ නින්දෙදි හීනයක් හීනයක් දැකලා බය වෙච්ච ගමන් ඒ භීතිය හදවත කම්පණය කරලා ඇඟේ දාඩිය වගුරුවලා කය සක්‍රිය කරන්න හේතු වෙනවා. සමහර හීන දකිනකොට එක පාට පයින් ගහන පයින් ගහනවා කියලා එතකොට කකුල උස්සලා ගහන්නේ බිත්තියට හරි ළඟ ඉන්න කෙනාට. එතකොට අතින් ගහනවා කියලා ගහන්නේ ළඟ ඉන්න කෙනාට හරි ඇඳට ඇඳ විට්ටමට හරි බිත්තියට හරි. එතකොට ඇඟේ දාඩිය දානවා හෘද ස්පන්දනය වැඩි වෙනවා. දැන් අර අපේ ඇති වෙන මනෝභාවයන් කයට බලපෑම් නැති කරනවා ප්‍රබලව ඇති වෙනවා. ඒකම අපට අනිත් පැත්තට කරන්න පුළුවන්. සිතේ ඇති වෙන සෞම්‍ය මනෝභාවයන් ඇති කරනකොට ඒකත් කයට බලපෑමක් ඇති ඒ නිසා උන්වහන්සේලා එච්චර කාලයක් නොනිදා භාවනා කරන්න සමත් උනේ රෝගී නොවි උන්වහන්සේලා මේ ශිල්පය හරියට දැනගෙන ඉඳලා තියෙනවා සැතපෙන ඉරියව්ව පාවිච්චි කරන්නේ නැතුව වාඩි වෙලා ඉන්න ඉරියව්වේ කය එහෙමම තියලා වාඩි වෙන ඉරියව්ව තුලම සිත සිතේ සතිය සහ ඒකාග්‍රතාවය සම්පජඤ්ඤය මේවා අවදි කරගෙන ඒ ඇති කරන ප්‍රීතිය ඒ ඇති කරන පස්සද්ධිය තුලින් රූප කලාපවල අර මුදුතා කම්මඤ්ඤතා කායුජ්ජුක මේ මෘදුතා කම්මඤ්ඤතා ආදී මේ රූප කොටාස ඇති කරන්නේ. එතකොට අර නිින්ද නැතුව තද වෙලා හිර වෙලා ඔළුව කකියන්න ඒ ඇති වෙන தත්වයන් ආව භාවනා කරන්න බෑනේ. එතකොට උන්වහන්සේලා මනස පුහුණු කරලා තියෙනවා. ඒ මනසේ සෞම්‍ය ಗುಣ මතු කරලා ඒ ಗುಣ වලින් කයත් සමබර කරා. කය සැහැල්ලු කරා. දැන් මීට පෙර දිනක අපි සිහිපත් කළා අර ඒත් අපට අවුරුදු 25ක් විතර වයසේදී අත්දැකීමක්. ඉතින් එදා දවසම අපි හරි තෙහෙට්ටු වෙන් නිකන් උණ ගැනෙන්න එනකොට තියෙන ඇඟට වෙහෙස අන්න ඒ වගේ අපි දවසම උදේ දානේ වන්දලත් මම නිදාගත්තා දවල් දානේ වන්දලත් නිදාගත්තා. ඉතින් පස්සේ හවස නායක හම්දුරු මට ඇවිල්ලා කිව්වා සුදස්සි හම්දුරු අද පොඩි හම්දුරු ඔක්කොම පාඩමක් කරමින් ඉන්නේ පුළුවන් නම් අනේ බෝධි පූජාව තියන්නෝ කියලා. ඉතින් <laughs> කියනකොට මට තරහ ආවා. මොකද දැන් උදේ ඉඳන් මම මේ තෙහෙට්ටුවෙන් ඉන්නවා කවුරුත් ආවේ නැහැ. මොකද අමාරුවෙන්ද ඉන්නේ බෙහෙත් ටිකක් ගන්න මොකුත් අහන්න ආවේ නැහැ. නමුත් දැන් මේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට මට ඇවිත් කතා කරා කියලා තමයි මට හිතුනේ. නමුත් ඒ සනින්ම ඒ නිසයි මට තරහ ආවේ. නමුත් එසැනින්ම මම කල්පනා කළා නෑ ඇත්තටම මේක ඇත්ත ඒක නෙමෙයි. මම කුටියේ ඉන්නකොට මම පාඩම් කරනවද භාවනා කරනවද නිදා ගන්නවද කියන එක කවුරුත් හොයන්නේ මොකද ඒතරම් මගේ ගැන විශ්වාසයක් නායක හමුදුරුව ඇතුළු සමස්ත විහාරස්ථානයේ වික්ෂුන් මහන්සලා මගේ ගැන හැම විශ්වාසයක් තියෙනවා මං කුටියේ හිටියට මං අනර්ථකාරී දෙයක් කරන්නේ නැහැ කරගන්නේ නැහැ පැවිද්දෙකුට උචිත විදිහේ අවශ්‍ය දේකුයි මම කරන්නේ කියන විශ්වාසය තියෙන නිසා තමයි කවදාවත් මම ඉස්සරහ දොර වහලා තේනකොට කවුරු හරි තට්ටු කරලා කතා කරලා ඇතුළට આવොත් මිසක් නිකන් එහෙම ඇවිදින් මට බාධා කරන්න කවුරුත් එන්නේ නැහැ. ඇත්තටම ඒ නිසයි කවුරුත් ආවේ නැත්තේ. නමුත් මම ඒක අර පීඩාකාරී කායික මානසික තත්ත්වයක් එක්ක මම ඒ වෙලාවේ මම දැන දැනම ඒක අර්ථ විග්‍රහ කළා ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න විතරක් ඇවිත් කියනවා මගේ අමාරුව කවුරුවක් බලන්නේ නැහැ වගේ එකපාරට මට හිතුණා. ඉතින් මමම ඒවල කල්පනා කළා නෑ ඒක නෙවෙයිනේ ඇත්ත. ඇත්තටම කවුරුත් ආවේ නැත්තේ මේ නිසානේ. ඒ වගේම දැන් නායක හැමදෙරු මට මේ කිව්වේ කෝප වෙන්න ඕන කතාවක් නෙමෙයි. මේ තෙහෙට්ටුවෙන් වෙහෙසිලා ඉන්න වෙලාවේ දැන් මහ ජනතාව ගත්තන් පස්සේ මේ මිනිස්සු දිනපතා පන්සල් ආවේ නැතත් බෝධි පූජාවට ආවේ නැතත් ලෙඩක් දෙකක් හැදුනහම අමාරුවක් ආවම තමයි බෝධිය මතක් වෙලා ඉතින් බෝධි පූජාව ඉතින් අපි දැන් මේ වෙනද සන්තෝෂෙන් ඒක කරනවා. දැන් මේ අසනීප වෙච්ච වෙලාවනේ ඇත්තටම බෝධි පූජාව තියන්න අවශ්‍යම වෙලාව. ඉතින් ඒ වෙලාවේ ඇයි මම මේ කුසලයට ඒ විදිහට මේ පසුබට වෙන්නේ? ඒ නිසා මේ වෙලාවේ උන්වහන්සේ මට එක සිහිපත් කරපේක ලොකු දෙයක්. එහෙම නොවුනා නම් මම අද බුදුන් අඳින්න යන්නෙත් නෑ මේ තෙහෙට්ටුවත් එක්කලා කියලා උන්වහන්සේ ගැන එහෙම හිතනකොට මට ලොකු කෘතවේදීත්වයක් උන්වහන්සේ ගැන ඇති වුණා. ඒත් එක්ක මට හරි සතුටක් ඇති වුණා. අපිට මෙහෙම මනස සමනය කරගන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ මඟ අපට කියා දුන්නු නිසා නේද? එහෙම නැත්නම් අපි කොච්චර මේ චිත්ත පීඩාවන්ගෙන් දැවෙනවද? එහෙම හිතනකොට බුදුහාමුදුරුවෝ ගැනත් වෙනදට වඩා ලොකු සද්ධාාවක් ඇති වුණා. මම පත්කඩෙත් අරගෙන ඒ සද්ධාවෙන්ම බුදුගුණ සිහි කරමින් බෝධිය ළඟට ගිහිල්ලා පැයක්මාරක් බෝධි පූජාව තියලා පිළිත් කියලා ඔක්කොම නිම වෙනකොට අර උදේ ඉඳන් තිබුණු තෙහෙට්ටුව වෙහෙස අර රෝගී තත්ත්වයන් සියල්ලක්ම සමනය වෙලා ගත සිත පුදුමාකාර සැහැල්ලු බවක් ප්‍රබෝධයක් එතකොට ඒ ඒ සැහැල්ලුව සහ ප්‍රබෝධයත් එක්කලා ඇතිවෙච්ච ඒ తত্ত্বය මට ඇත්තට මම බිම ඉඳගෙනද ඉන්නේ හිටගෙනද ඉන්නේ පාවෙමින්ද ඉන්නේ කියලා කායික ඉරියව්ව ගැන මොකක්වත්ම පීඩාවක් නැහැ මට එදා එවල හිතුණා මට ඕනනම් රෑ එළි වෙනකම් බෝධිය ළඟ වාඩි වෙලා ඉන්න පුළුවන් නේද මේ ස්වභාවයත් එක්කලා කියලා. ඒ තරම් ලොකු සැහැල්ලුවක් සතුටක් දැනුණා. ඒ මොකක්ද එතකොට අර කුසලයෙන් මනස ප්‍රබෝධමත් වෙනකොට මනසේ අර හැකිලෙන ගතිය අඩු වෙනකොට කයත් ඒත් එක්ක ප්‍රබෝධමත් වෙනවා. කයත් අර පස්සද්ධිය ඇති වෙන්නට ගන්නවා. ඒතර කයත් අර මේ රූප කොටාස ඇති වෙන්නට ගන්නවා මෘදු කර්මන්නේ රූප ඇති වෙන්නට ගන්නවා. ඉතින් ඒ නිසා මේ මේ රටාව හඳුනගත්තාම අපට ඕනනම් නොනිදා වුණා භාවනා කරන්න, ಗುಣධම් වඩන්න පුළුවන්. ඉතින් ඒ ඒ ශිල්පය හරියට හඳුනාගත්තු උතුමන් තමයි අරහත්ත්වයට පෙරපවා වසර 20 30 සමහරු නොනිදා ಗುಣධම් වැඩුවේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ වගේ උතුමන් උන්වහන්සේ අවුරුදු 30ක් පමණ නොනිදා කටයුතු කරලා තියෙනවා අරහත්ත්වයට පත් වුණාට පස්සේ. බෑ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේලාට එහෙම කටයුතු කිරීම තුලත් අර ශිල්පය හඳුනාගෙන තියෙනවා. මොකද උන්වහන්සේට තීන මිද්දේ නෑ අරහත්ත්වයෙන් පස්සේ. එතකොට මේ පුතඥන පුද්ගලයාට හෝ ශෛක්ෂයාට වැඩ දෙකක් කරන්න සිද්ධ වෙනවා. තීන මිද්දේ පාලනය කරගන්නට මනසේ සති සම්පජඤ්ඤය සහ කුසල් මතු කරගන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම කයේ සමතුලිතතාවය පවත්වා ගන්න කය සැහැල්ලු කිරීමේ ශිල්පය පාවිච්චි කරන්නත් වෙනවා. රහතන් වහන්සේට කය සැහැල්ලු කරගැනීමේ ශිල්පීය ක්‍රමය පමණයි පාවිච්චි කරන්න ඕන. උන්වහන්සේට තීන මිද්දේ පාලනය කිරීමේ අර්බුදයක් මතුවෙන්නේ මොකද උන්වහන්සේට තීන මිද්දේ නැති නිසා. එතකොට මෙන්න මේ විදිහට මේ තීන මිද්දෙන් කරන්නේ සම්පූර්ණම සිත දුර්වල කරන. සිත සහ චෛතසික. චෛතසික කියන්නේ සිතේ ඇති වෙන ගුණාංග. ඒ ගුණාංග අකර්මණ්‍ය කරනවා. ඒ වගේම සමස්ත ධාරාව වූ මූලික ශක්තිය වූ සිත දුර්වල කරනවා. එතකොට චිත්තචෛතසික ධර්මයන්ගේ දුර්වල බව ඇති වෙනකොට ඒ උදාසීන බව. එතකොට කාර්යක්ෂම නැහැ. ඒ කියන්නේ කාර්යයන්ට යෝග්‍ය නැහැ. කයට දැන් කය ක්‍රියාත්මක වෙන්නේ මේ රූප කොටාස වලට ක්‍රියා කිරීමේ හැකියාවක් නැහැනේ. ඒ ක්‍රියා කිරීමේ හැකියාව දෙන්නේ සිත විසින්. සිත විසින් චේතනාව උපදවනකොට චිත්තජ වායුවක් උපදිනවා. ඒ වායුවෙන් තමයි කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාති වශයෙන් මේ වචන කතා කරන්න, අතපය හසුරවන්න මේ අවශ්‍ය ජවය එන්නේ. එතකොට තීන මිද්දේ ඇතිවෙච්ච ගම ඒ තීන මිද්දේ ඇතිවීම හේතු කොටගෙන අර චිත්තචෛසිකයන් දුර්වල ඒ දුර්වල වෙනකොට අර මනසින් අර ජවය අවශ්‍ය විදිහට මතුවෙන්නේ මතුවෙන්නේ නැති වෙනකොට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආදී ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ දැන් නායක හඳුර මෙතන කියනවා ඒ කය කය පුම්බන්නේ නැහැ ශක්තිමත් කරන්නේ නැහැ බලවත් කරන්නේ නැහැ එතකොට නිකන් දැන් අපිට දැනලා තියෙනවා නිදිමත වැඩි වුණාම මේ කතා කර කර ඉන්නකොට ඒ වචන කියන එකත් වෙහෙසක් වගේ දැන. ඊට පස්සේ වචන සද්ද අඩු වෙනවා. ඊට පස්සේ නිකන් ඇදිලා යනවා. ඊට පස්සේ පොඩ්ඩක් නිින්ද යනවා ආයෙ මතක් වෙනකොට ආයෙ වචන කියනවා. මේ විදිහට හරි වෙහෙසකර ස්වභාවයෙන් අර පරණ වාහනයක් අමාරුවෙන් ස්ටාර්ට් කරලා අරන් යනවා වගේ නැවති නැවති අමාරුවෙන් තමයි ඉස්සරහට යන්න වෙන්නේ අර දුර්වලකම් මතුන. ඊළඟට කය නැගිටලා ප්‍රබෝධමත්ව වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඔහේ නිකන් එහාට මෙහාට කාලය ගත වෙනවා. අවදි වෙලා හිටියත් නිකන් දෙලවක් අතර ඉන්නවා වගේ ඉන්නේ. ඒතර ඒ මොකක් නිසාද? අර ගත සහ වචනය හසුරවන්නට අවශ්‍ය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආදී සක්‍රිය කරන මනෝභාවයන් දුර්වල වෙනවා. ඒ නිසා කයට අවශ්‍ය ජවය ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක මහානායක හඳුරු පැහැදිලි කරන අපි කාටත් අත්දැකීම් තියෙනවා. භාවනා කරනකොට බණ අහනකොට පොත්පත් කියවනකොට අපට ඒ පිළිබඳ උද්‍යෝගය අඩු නම් එතෙන්දී අරතිය මතුවෙනවා. ඒ අරතියත් එක්කලා අපට උදාසීන බව ඇති වෙනවා. ඒ නිසා තමයි බොහෝ කොට බණ අහනකොට භාවනා කරනකොට පොතපත කියවනකොට බොහෝ දෙනා නිදි කියලා වැටේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා තීන මිද්දේ ලැබෙනුයේ සසංකාරික අකුසල්සිත තසෙහිය. ඒ කියන්නේ අකුසල් සිත් 12න් ලෝභ මූලික සිත් 8 සසංකාරික සිත් 4ක් තියෙනවා. ඊළඟට ද්වේෂ මූලික සිත් දෙකේ එක සසංකාරික සිතක් තියෙනවා. මොකද්ද සසංකාරික කියලා කියන්නේ? උත්සාහ කරමින් නැවත නැවත උනන්දු කරමින් ඇති වෙන සිත. ඒ කියන්නේ එකවරම ඍජුව ඒ සිත ඇති වෙන්නේ නැහැ. ඒ එකවරම ඍජුව ඇති වෙන සිත තමයි අසංකාරික සිත. සසංකාරික කියන්නේ Taman විසින් හෝ වෙන කෙනෙකු විසින් හෝ නැවත නැවත උනන්දු කරලා උත්තේජනය කිරීම නිසා ඇති වෙන සිතට කියනවා සසංකාරික සිත. එතකොට අකුසල් සිත් 12 සසංකාරික සිත් පහක් තියෙනවා. ලෝභ මූලික සිත් 4යි, ද්වේෂ මූලික සිතයි. මෙන්න මේ සිත් පහේ තමයි මේ තීන මිද්ධය ඇති වෙන්නේ නමුත් ඒවායේද සමහර විටක මිස සෑම කල්හිම ඇති නොවේ. දැන් මේ තීන සසංකාරික වෙච්ච පමණට ඒ හැම හිතකම තීන මිද්දේ තියනවා කියලා නියමයක් නැහැ. ඇතැම් විටක පමණයි ඇති වෙන්නේ. එබැවින් තීන මිද්දයෝ අනියත යෝගී චෛතසිකයෝය. තීන මිද්දය කියන චෛතසික දෙක හඳුන්වන අනියත යෝගී. ඒ කියන්නේ නියත කියලා කියන්නේ ස්ථිර, අනිවාර්ය, එතකොට අනියත කියලා කියන්නේ ස්ථිර නැහැ. නිත්‍ය නැහැ, අනිවාර්ය නැහැ. එතකොට යෝගී කියලා කියන්නේ යෙදෙනවා. එතකොට නියත යෝගී නම් අනිවාර්යෙන් යෙදෙනවා. දැන් අපි හිතමු මෝහ, අහිරික, අනොත්ත්ව, උද්දච්ච කියන මේ අකුසල චෛසික හතර නියත යෝගී. නියත යෝගී කියලා කියන්නේ සෑම අකුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන. ඒ චෛතසික හතරෙන් තොරව කිසිදු අකුසලයක් ඇති වෙන්නේ නැහැ. එතන මෝහය තියෙනවා, අහිරිකනොත් අප්ප දෙක තියෙනවා, උද්දච්චය තියෙනවා. ඔය චෛතසික හතරෙන් තොරව කිසිදු අකුසල් සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට කියනවා නියත යෝගී. තීන මිද්දය සසංකාරික සිත් හය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකත් සමහර විටක. ඒ නිසා තීන මිද්දය හඳුන්වනවා අනියත යෝගී. ඒක යෙදෙනවද නැද්ද කියලා ස්ථිර නැහැ. ඊළඟට කිසිම කුසල සිතක තීන මිද්ද නොලැබේ. කුසල් සිත් එකකවත් තීන මිද්ද ඇති වෙන්න. එතකොට ඒ කුසල් සිත්වලත් සසංකාරික සිත් තියෙනවා. ඒ කියන්නේ උත්සාහයෙන් ඇති කරගන්න සිත් තියෙනවා. අනිත් අය විසින් උනන්දු කරලා හරි තමන් විසින් උනන්දු කරලා හරි ඇති වෙන කුසල් සිත් තියෙනවා. හැබැයි ඒව කවදාවත් සසංකාරික වුණත් අසංකාරික වුණත් ඒ සිත්වල කොයිම අවස්ථාවකවත් ඇති වෙන්නේ නැහැ. මේ තීන මිද්ද චෛතසික දෙක. අප්‍රීතියෙන් බනන අසන්න උන්ට උවද බන ඇසීමේදී දිගටම කුසල චිත්තයන්ම ඇති වූ තීන මිද්දයට අවකාශයක් නොලැබේ. ධර්ම ශ්‍රවණේ පිළිබඳව තරම් ප්‍රීතියක් නැති වුණත් ඒක අහද්දී දිගටම කුසල්සිත ඇති වෙනවා නම් ලොකු සතුටක් ඒ ගැන නැහැ. හැබැයි සිහියෙන්, වීරයෙන්, උනන්දුයෙන් කුසල් සිත් ඇති කරගෙන ඒක අහනවා නම් ඒ පුද්ගලයාට තීන මිද්ද ඇති වෙන්නට අවකාශයක් නැහැ. සෑම කුසල චිත්තයකම තීන මිද්දයට ප්‍රතිපක්ෂ වූ කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා යන මේ චෛතසිකයන් ලැබෙන හේයිනි. ඒතර සෑම කුසල්සිතකම දැන් අපි ඉදිරියේදී තව කතා කරනවා සෝබන සාධාරණ චෛතසික. ඒ සෝබන සාධාරණ චෛතසිකවල කියවෙන චෛතසික කීපයක් තමයි මේ කියන්නේ. අපි මෙතනදී ඒක විස්තර කරන්න යන්නේ ඉදිරියේදී විස්තර කරන්න නිසා මොනවද? කාය ලහුතා, චිත්ත ලහුතා. මෙතන කාය කියලා කියන්නේ චෛතසික කියන අර්ථයෙන්. එතකොට චෛතසිකවල සැහැල්ලු බව සිතෙහි සැහැල්ලු බව කාය මුදුතා චිත්ත මුදුතා කයේ මේ චෛතසික ධර්මයන්ගේ මෘදු බව සහ සිතේ මෘදු බව කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛතසික ධර්මයන්හි කර්මන්නේ බව ඒ කියන්නේ ක්‍රියාවෙහි යෙදෙන්නට සුදුසු බව ඊළඟට චිත්ත කම්මඤ්ඤතා සිතේ කර්මන්නේ කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා එතකොට කයේ තියෙන එහෙම නැත්නම් චෛතසික ධර්මයන්ගේ තියෙන අර සක්‍රිය බව එහි ප්‍රගුණ වුණු බව චිත්ත පාගුණ්‍යතා කියලා කියන්නේ සිතේ ඇති ඒ ප්‍රගුණ වුණු ගතිය එහෙම නැත්නම් එහි යෙදවන්නට සුදුසු ගතිය. එතකොට මේ චෛතසික සෑම කුසල් සිතකම ඒවා සෝබන සාධාරණ චෛතසික නිසා හැම කුසල් සිතකම ඒවා තියෙනවා. ඒ තියෙන නිසා කුසල් සිතේ කොහොමවත් තීන මිද්ද චෛතසිකය ලැබෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. අප්‍රීතියෙන් බනාසන තැනැත්තා නිදා වැටෙන්නට වන්නේ ඔහු තුල ඔහුට නොදැනීම බනට විරුද්ධ වූ සූක්ෂම ද්වේෂ සහගත සිත් හෝ බන නැවැත්වීම පතන්නා වූ අනෙකක් පිළිබඳව සූක්ෂම ලෝභ සහගත සිත් හෝ බනාසන වේලාවේදී ඇති එතකොට යම්කිසි කෙනෙකුට බණ අහනකොට භාවනා කරනකොට පතපත කියවනකොට තීන මිද්දේ ඇති වෙනවා නම් ඒ තීන මිද්දේ ඇති වෙලා තියෙන්නේ එක්කෝ ඒතනත්තාට සසංකාරික ලෝභ සිතක් ඇති වෙලා නැත්නම් සසංකාරික ද්වේෂ සිතක් ඇති වෙනවා එතකොට ද්වේෂසිත ඇති වෙන්නේ කොහොමද? ඒ ඒ ධර්මදේශනාව තව දුරටත් දිගට දිගට කරගෙන යාම පිළිබඳ ඔහුගේ කැමැත්තක් නැහැ. එතකොට ඒ අකමැති වීම, ප්‍රතික්ෂේප වීම නැමැති ද්වේෂ මූලික සිතේ තමයි තීන මිද්දේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට ඕන වෙනවා මේ මේ අවස්ථාවේ මේක නෙමෙයි වෙනත් දෙයකට වෙනත් දෙයක් පිළිබඳව ඔහුගේ කැමැත්ත ඇති වෙනවා. මේ වෙලාවේ නිදා ගන්න තිබ්බනම් හොඳයි. මේ වෙලාවේ කෑම ටිකක් කන්න තිබ්බනම් හොඳයි. මේ වෙලාවේ මේ මේ මේ කටයුතු කරලා තිබ්බනම් හොඳයි කියලා ඔහුට අර ඔහුගේ ප්‍රියශීලී ආරම්මණයන් පිළිබඳව ලෝභය ඇති. ඒ ඇති ඒ ලෝභ සිත් හෝ ද්වේෂ සිත් ඇති වුණොත් විතරයි ඔහුගේ සිතේ මේ තීන මිද්ද ඇති වෙන්නට පුළුවන්කම තියෙන්නේ. තීන මිද්ද වීරයට ප්‍රතිපක්ෂය. එහෙත් තීනමිත්ත සහගත සිත්වල වීර චෛසික නොලැබෙන්නේ නොවේ. මේවා තමයි හරිය පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. තීනමිද්ධය වීරයට ප්‍රතිපක්ෂයි. හැබැයි තීනමිද්ධ යෙදෙන සිතේ වීර්ය චෛසික යෙදෙනවා. හරියට ඒක හඳුන්වනවා තීනමිද්ධ සහගත සිත්ති ඇති වීරය තෙත් මැටි මැටි පිටක්සේ දුබලයි. උද්දච්ච සහගත විචිකිච්ඡා සහගත සිත්වල ලැබෙන ඒකග්ගතා චෛතසිකයෙන් ඒ වීරය දත යුතුයි. දැන් උද්දච්ච සහගත කියලා කියන්නේ සැලෙන සිත. ඒ සැලෙන සිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා. ඇයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වූ ඒකාග්‍රතාවය තියෙනවා නම් කොහොමද එතන උද්දච්චය තියෙන්නේ? කියලා ප්‍රශ්නයක් එනවා. ඒක අපි උද්දච්චය ගැන පැහැදිලි කරද්දී පැහැදිලි කළා මහානායක හරකට ලස්සන උපමාවක් කිව්වා. මොකක්ද රබර් බෝලයක් බිම දැම්මහම ඒක බිම හැපෙනවා. හැබැයි හැපුණු ගමන් ආයෙ වීසි වෙනවා. වීසි වෙලා ගිහින් තව තැනක හැපෙනවා. ආයෙත් තව තැනක. එතකොට හැපුණු ගමන් මේක ඉවතට විසිවීමේ ගුණයයි තියෙන්නේ. ඊළඟට තව උපමාවක් උන්වහන්සේ දැක්කා. ගැස්සි ගැස්සි යන රථයක. ඒ පුද්ගලයා වාඩි වෙලා ඉන්නේ. හැබැයි වාඩි වෙලා ඉන්නවා ගැස්සෙනකොට උඩ වීසි වෙනවා. ආයෙ වාඩි වෙලා ඉන්නවා ආයෙ ගැස්සෙනකොට උඩ වීසි වෙනවා. අන්න ඒ වගේ ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම. දැන් එකවරම ඔහු වාඩි වෙලා සිටීම සහ වාඩි වෙලා නොසිටීම කියන දෙකම එකවර සිද්ධ. අර රබර් බෝලේ බිම දැම්මහම බිම හැපීම සහ නොහැපීම කියන දෙකම ළඟ ළඟ සිද්ධ අන්න ඒ වගේ තමයි ඉතින් මේ භෞතික දේවල් වලින් අපිට නාම ධර්ම විස්තර කරන්න පහසු නෑ මොකද අර අර භෞතික දේ අවස්ථා දෙකක සිද්ධ වෙන්නේ නාම ධර්ම වලදී එකම මොහොතේ ඒවා එකට ක්‍රියාත්මක වෙන චෛතසික හැටියට. නමුත් මේ හඳුනා ගන්නට උපමාවක් කියන්නේ ඒ ඒකාග්‍රතාවය සම්බචිත්ත සාධාරණ චෛසිකයක්. හැබැයි අර මේ උද්දච්ච සංපයුක්ත සිතෙත් විචිකිච්ඡා සංපයුක්ත සිතෙත් කියන මේ මෝහ මූලික සිත් දෙකේම ඒකාග්‍රතාවය තියෙනවා. ඒකාග්‍රතාවය අතිශයින් දුර්වලයි. අන්න ඒ වගේ වීරයයි තීන මිද්දයයි ප්‍රතිපක්ෂයි. ප්‍රතිපක්ෂයි කියලා කියන්නේ වීරය අවදි වුණොත් තීන මිද්දේ යටපත් වෙනවා. ප්‍රතිපක්ෂයි කියන එකෙන් අදහස් කරන්නේ ඒවා එක එකකට එකක් විරුද්ධයි කියන එක නෙමෙයි. දැන් ලෝභයයි ද්වේෂයයි විරුද්ධ නිසා එකසිතේ කොහොමවත් ලෝභ ද්වේෂ දෙක එදෙන්නේ මෙතන ප්‍රතිපක්ෂයි කියලා කියන්නේ හාත්පසින් මේක විරුද්ධයි කියන එක නෙමෙයි. මේ වීරය අවදි කිරීමෙන් තීන මිද්දය දුරු කරන්න. තීන මිද්දය අවදි වීමෙන් වීරය දුබල කරන්න. අන්න එහෙම එකකට එකක් බලපෑම් ඇති කරන්න. එකකට එකක් විරුද්ධව බලපෑම් නැති කරනවා. අන්න ඒකයි මෙතන කියන්නේ. දැන් ලෝභයයි ද්වේෂයයි ගත්තන් පස්සේ ඒක කොහොමවත් එකසිතකේ දෙන්නේ එතන විරුද්ධ කියන එක ඊට වඩා වෙනස් මෙතන විරුද්ධයි කියලා කියන්නේ ඔවුනොවුන්ගේ බලය හීන කරන්න හේතු වෙනවායි කියන අර්ථය. ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩනැගෙන. නමුත් ඒ තීන මිද්දේ දෙන සිතේ වීරය නොයදෙනවා කියන්නට බෑ. හැබැයි වීරය ඊටාම දුර්වල මට්ටමින් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විදිහට මහානායක හඳුරෝ තීන මිද්දේ පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට අපිට අකුසල චෛතසිකවල තව එකයි කතා කරන්න තියෙන විචිකිච්ඡාව. එතකොට ඒක අපි ලබන සතියේ කතා කළාම අකුසල චෛතසික 14 අපිට එතනින් නිමාවටපත් වෙනවා. ඊළඟට ආරම්භ වෙන්නේ සෝබන චෛතසික. හොඳයි එහෙමනම් අදට අපි ධර්ම දේශනා මේ පමණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.